සතුට නෙමෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දෙයක් කරලා ගිනි ගන්න පිච්චෙන සතුටක් නෙමෙයි මේ. සතුට නෙමෙයි හරි. මේ කතා කරන්නේ. අර නිකන් නොතරී නොගැටි නොඇලී තියෙන ස්වභාවයක් මේකේ තියෙන. එහෙම ආරම්. අර නිරාමිස සතුටම තමයි නේ ආරෙන්වා. ඕ මෙතන තියෙන්නේ ద్వාරයක්, මනෝ ద్వාරයක්. ඒ කියන්නේ ආයතන හයම දකින්න ඕනේ එකම විදිහට. ඇස කන දිව නාසය කය මන මනෙනුත් ඒකයි වෙන්නේ ඒ කියන්නේ ඒක සිද්ධියක් <laughs> විතරක් වෙන්න ඕන. ආ ඒක තමයි. සතුටක් කරනවා ඒක ආත්ම අභ්‍යාස කියලා නෑ. ඔන්න ඔතන තියෙන. මේක හරි ගැඹුරුයි හැබැයි. කෙනෙකුට හිතේ නෑනේ ආත්මයක් තියෙනවනේ සතුට වෙනවා. නෑනේ ආත්මයක් බැසගෙනද කියලා එයාට වයි සාන්දිටික වෙන්නේ. සතුට දුක දුක කියන එක ලොකුවට බැසගත් එකක් නැතුව නිකන් අර පින්තූරයක් වගේ එකක් වෙනවා. ඒ කියන්නේ දැන් දෙයක් නොවන දුකක්. එකක් ස්කන්ධ දුක්ඛ කියලා දෙයක් නොවන දුක. ඕක හරි ගැඹුරුයි. ඕක කියන්න බෑ. කිව්වොත් හිතනවා නෑ දුකක් නම් දෙයක් තියෙන කියලා. නෑ එහෙම දුකක් නෙමෙයි මේ. ස්කන්ධ දුක්ඛ ඔකට කියන්නේ. ඒ කියන්නේ දෙයක් නොවන දුකක්. ඕක විග්‍රහ කරන්න බෑ. <laughs> ඕක දැන් සාමාන්‍ය මිනිස්සුන්ට කිව්වොත් එහෙම අනිවාර්යෙන් පටලව ගන්න. ඒකින්ද කියන්නත් බෑ. මේක කියන්න පුළුවන් අර දියුණුම කෙනෙකුට විතරයි. ඒ කියන්නේ අරහත් තැනන ප්‍රතිපදාව තියෙන කෙනෙකුට කියන්න පුළුවන්. අරහත් මාර්ගයේ ඉන්නෝනේ අනාගාමී භූමියත් පහු කරගෙන ඉන්නෝනේ. එතකොට කියන්න පුළුවන් මොනවා ඒ ටික. දෙයක් නොවන දුකක් තියෙනවා කියලා. දෙයක් නොවන සතුටකුත් තියෙනවා කියලා. එතකොට තමයි ඒ ඔක නිෂ්ප්‍රීතික සතුට. ඒ කියන්නේ නිෂ්ප්‍රීතික සමාධිය කියලා කියන්නේ. දන්නේ නැහැ මේ වගේ. ඒක ඒ බාලි වලින් ආරනවා කියන්නේ ඔව් ඒ විදිහට දන්නේ ආරනවා සාමාන්‍ය විදිහට පොත පහක් තේරෙනවා. පැහැදිලි කරනකොට තේරෙනවා එහෙම තේරෙනවා ආර්යනවා දෙයක් නොවන සතුටකුත් තියෙනවා දෙයක් නොවන දුකකුත් නොවන දුකකුත් තියෙනවා හැබැයි ඒක දුකක්ම නෙමෙයි දැන් පෙරුපට රැවටෙන්න පුළුවන් වෙලින් කෙනෙක් අර හැබැයි තමන්ගේ ඊට පස්සේ බලනකොට ඒක ලොකු ගින්නකුත් නෑ දුකකුත් නෑ හැබැයි සතුටක් දෙනවා ආ සතුටකුත් නැහැත්තේ නෑ නමුත් සතුටක් තියනවා නෑ කියන්නත් තියෙනවා කියන්නත් ඔන්න ඕක තමයි උතර තියෙන්නේ ඒ කියන්නේ අය වගේ ස්වභාවයෙන් තමාරෙන් වහන්සේ දෙයක් නැතුව මේ මනෝ සංඛාර හරිය වල ඕක තියෙනවා. ඒ කියන්නේ මනෝ සංඛාර මේ මෙතන දැන් බිත්තිය කියලා දෙයක් කියනක කොහොමද හොයන්නේ? දැන් ඉස්සරහා බිත්තිය කියලා දන්නවා. දැනුමක් තියෙනවා. බිත්තිය කියන දැනුමකුත් තියෙනවා. සද්දෙත් හරි. බිත්තිය කියන සද්දේ. වර්ණෙත් හරි. බිත්තිය කියන හැඩතලෙ. හැබැයි බිත්තිය දෙයක් කියලා තැන්නේ මොකක්ද? අන්න ඒක තියෙනව නේද ගැඹුරක්. දෙයක් වගේ දැනෙන එක වෙනයිනේ දැන් ශබ්දයක් නෝ ශබ්දයක් විතරයි වර්ණ නෝ වර්ණ එක ද්විතීය දෙයක් වගේ දැනෙන ගතියකුත් තියෙනවා. ඒක යටින් තියෙනවා දැනෙනවා. ඒක කියා ගන්න බෑ. දැන් මෙතන අහක් තියෙනවා. ජනේලයක් තියෙනවා. දොරක් තියෙනවා. දොර කියන්නේ શબ્දයක්. දොර කියන්නේ වර්ණයක් විතරයි. හැබැයි දෙයක් කියලා ගත්තොත් අන්න ඒක දෙයක් කියලා ගන්නවා පෘථග්ජන භූමියේ දෙයක් වගේ දැනෙන එක. දෙයක් ජනලෙත් දෙයක් දරුවා දෙයක් දරුවා දෙයක් කරනකොට හොඳට දෙනවා හොඳට තේරෙනවා දරුවා දෙයක් කියන එක දරුවා දෙයක් රත්තරන් දෙයක් ඒ රත්තරන් යකඩක් දෙයක් අද රත්තරන් වල ඒ කියන්නේ නංස ඒකට ඒකට මේ වටිනාකමක් වගේ නෙන්නේ දරුවා ඒ දෙයක් වෙනවා දෙයක් තියෙනවා මේක තුන් භූමිය තමයි මේ කතාවේ අතින් තියෙන්නේ ඒ කියන්නේ අරූපේ තියෙනවා නම් රූපෙත් තියෙනවා කාම් භූමියක් තියෙනවා එහෙමයි. දැන් කාම භූමිය තියෙනවා කියන්නේ අරූපෙත් තියෙනවා අරූප භූමියක් තියෙනවා. දැන් කාම භූමිය නිකන් ඇති වෙන්නේ නැහැ. කාම භූමිය ඇති වෙන්නේ අල්මක්නේ. එතකොට වටිනාකමන්නේ. එතන වටිනාකමක් තියෙන නම් එතන අනිවාර්යයෙන්ම රූපයක් හරි දෙයක් මොකක් හරි තියෙනවා. දෙයක් තියෙන්නේ පැලෙන්න ගැටෙන. අනිවාර්යයෙන්ම කාම භූමිය තියෙනවා නම් රූප භූමිය අරූප භූමිය දෙකම දෙකටම වැඩිය බැසගෙන ඉන්නේ කාම භූමිය. එතකොට කෙලිම කාම් භූමිය උපදිනවා. හැබැයි කාම භූමියේ මේක අර කලින් කියපේ කණිත් පැත්තට එනවා. කලින් කියපේක වැරදුනා ඒක. ඒ කියන්නේ රූප භූමියට එනකොට දැන් රූප සංඥා තියෙනවා. හැබැයි කාම භූමිය නෑ. ඒ කියන්නේ බාහිරත් එක්ක අගයක් නෑ. හැබැයි සංඥාව තියෙනවා. අගේ නෑ සංඥාව තියෙනවා. ඒක රූප සංඥාව තියෙනවා. ඒක රූප භූමිය. හැබැයි දැන් අරූප භූමියට එමු. දැන් සංඥාවක් නෑ, අගෙත් නෑ. හැබැයි දෙයක් වගේ දැනෙන ගතියක් එනවා. ආත්ම ගතියක්. දෙකම නැති වෙලා ආත්මගතියක් දැනෙනවා. ආ ආ ඒක තමයි අවසානයේ තියෙන අනුශේතියේ. කම්පණය වෙන ගතියක්. බාහිරට දෙකම ඕනම අරමුණට කම්පණය වෙන ගතියක් තියෙනවා. හැබැයි මොනවද කියලා නැහැ. එහෙමයි. දැන් බාහිරට කම්පණය වෙන ගතියක් නිකන් නිකන් ඕ ද ශබ්දද වර්ණද ගන්ධද කියලා නැහැ. කම්පණය වෙනවා. හැබැයි ඒක දැනෙනවා යන්තම් අර තියෙනවා කියලා. ආශ්‍රව කියලා කියන්නේ කාමාශ්‍රව භවශ්‍රව දිත්‍යශ්‍රව අවිජ්ජාශ්‍රව. ඒ කියන්නේ අනුශේ. ඒ කියන්නේ මේකේ තියෙනවා ආනාගාමී භූමියෙන් අරහත්ත්වයට යන තැනේදී අහ Tamanගේ කෙලෙස් යන්තම් හරි තියෙන බවට දැනෙන ගතිය. කම්පණය වෙන ගතිය. ආත්මග ආත්මීය ආත්මීය තියක් තියෙනවා වගේ දැනෙන ගතියක් තියෙනවා. ඒකයි කම්පණය කියන්නේ. ඒ කම්පණය වෙන ගතිය කියනකම් රහත් භාවය කියන්න බෑ. ඒකයි පටිසග්ගාරපස්සේ කියන වචනයක් තියලා තියෙන්නේ. එහෙමයි අනන්ත හරි හරි. තමයි අරූපයේ තියෙන. දෙයක් වගේ දැනෙන ගතිය ඒ තියෙන්නේ. ආත්ම ගතිය වුණාට ඒක දෙයක් වගේ දැනන ගතියක් තියෙනවා. එහෙම ආරංචි දැන් ඔය ඔබ වහන්සේ කියනකොට දැන් මේ මේ මට ඒක සාන්න ඉති ඔබ වහන්සේගේ අර දැන් දැන් මම හත්ය ඩ්‍රයිව් කරගෙන යනකොට ගමනක් යනවා කියන ගමනක් යනකොට දැන් හයියෙන් යනවනේ හයියෙන් ගිහින් මොකක් හරි නිකන් හැප්පෙන්න මොකක් හරි වෙන විදියක් වෙනකොට කම්පනියක් වගේ ආවා මට යම් පොඩි ගැස්මක් වගේ ආවා එතකොටම ටක් ගාගෙන මේ ඇයි මෙහෙම දෙයක් මේ වෙන්නේ මට මේ එහෙම දෙයක් වෙන්න බෑනේ මේ මමෙක් නෑ මෙතන මොකටද මං හත්ුනේ වෙන්නේ ඔතන සාකච්ඡාකදී ඔක මතකයි ඒක තමයි මේ කියන්නේ ඒ ස්වභාවය අර මේ මේ මේ අත්තරම හඳුනා ගන්න එකට ලොකු දෙයක් එහෙම ඒකට අග්ගාල හැබැයි 100ට හමු වෙනවා. මේ මම මේකත් ඔබ වහන්සේට ආය යන්න හිටියේ ඒ එහෙම දෙයක් තිබුණා. ඒ ඔව් ඇත්තටම ඒක තමයි අවසානයේදී ඒ වගේ ස්වභාවයකින් තමයි කිසිම දෙයකට අර අපි කියන්නේ පේනවා ඒ වුණාට ඇහෙනවා දැනෙනවා ඒ කිසිම දෙයකට මේ අර ඒ කිසි දෙයකට අර නෑ රිංගලා නැති අයිතිත් නැති ස්වභාවයක් වෙනවා ඔය ස්වභාවය කම්පණය වෙනකම්ම මතුවේ කම්පණය වෙනකම්ම අර තියෙන ගතියක් දැනෙනවා දෙයක් වගේ දෙයක් වගේ දැනෙන ගතිය ඒ දෙයක් වගේ දැනෙන ගතිය මන අභිභව යන තැන ඒ කියන්නේ දෙයක් වගේ නොදැනෙන ස්වභාවයක් එන තැනයි අලමරින් ඥාන දර්ශනය එන්නේ එහෙමයි භික්ෂුවගේ ස්වභාවය භික්ෂුව දියුණුව කියන්නේ ඔතනින් තමයි ඒ කියන්නේ දෙයක් වගේ කියනකම් ඒ ඊතර අර අර බැසගෙන තේ බැස ගන්න හේතු තියෙනවා. ඒ කියන්නේ උපදින්න හේතු තියෙනවා. ඒ කියන්නේ හැබැයි අරහත් වීම තමයි ඔය කියන්නේ. එතනින් එහාට යනවා කියන්නේ. එතනින් එහාට යනවා. වරින් අනුවස්න කියන්නේ අරහත් වීම තමයි අපි ඔය. ඒකේ වුණාට සැරින් සැරින් මතුවේවි නැති වෙන ස්වභාවයකුත් තියෙනවා. අවසානයේ සම්පූර්ණයෙන්ම මිදිලා නැවත හට නොගන්න ස්වභාවයකුත් එනවා. ඒක තමයි අර අවසානයේ අරහත්ත්වේ. එහෙම අර බ්ලැන්ඩ් මේ ඒ වගේ කම්පනියයි ඔය මේ අර අර අත් මොහොතේ ආපු ඒ සතුටේ ඒක ඒ විදිහේ දෙයි සමාරෙනස ඒකෙන් මහත්ය ගොඩාක් ඇලිලා තිබුණේ ආරෙනස මහත්යට දරුවෝ දෙන්නට නෙමෙයි මහත්යට අම්මටයි ඒ ඒ ඉතාලියේ ඉන්න කාන්තාවක් කිව්වා නේද අර දේශනයක් අපි දැක්කා. ඔව් හරි නැත්නම් මම ඒක ඇහුවා. ඒක මට වැදගත් වුණා මොකද එතුමියත් තමයි ගොඩක් තිබුණේ දරුවගේ සංඥාව නෙමෙයි කියලා නේ. අන්තිමට සංඥාව කියලා. බලන්න මේ කාන්තාවන්ට ඒ සංඥාව තියෙන්නේ නේද අන්තිමට. අන්තිමට තියෙන්නේ අපි දන්නේ දැන් සාකච්ඡාවනේ. අපිට කාන්තාව ගැන අත්දැකීමක් නැහැ. අපිට දන්නේ මේ සාකච්ඡාවෙන් තමයි කාන්තාවට පිරිමි ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ නේද? පිරිමින්ට ඒ අර ගැහණුන්ගේ අර මේ අල්ලන්නවත් එපා. එහෙම කියනවනේ භික්ෂුන් වහන්සේලාට කියනවා. එහෙමයි භික්ෂුන් වහන්සේලාට. ඔව් බලන්නත් එපා මේ සහෝදරියක් කියලා හිතන්න, අම්මා කෙනෙක් කියලා හිතන්න, නැන්දා කෙනෙක් කියලා එක එක විදිහට කියනවා. ඔව් විනය පිටකේ තියෙනවා. භික්ෂුවට තියෙනවා අක්කපයි කියලා දාලා. කාන්තාවක් අතින් අල්ලන්නත් අක්කපයි කියලා කියනවා. ඒක තියෙන කතාවක් කර සංඥා ප්‍රබලයි. ඒක හරි ප්‍රබලයි කියන්නේ නේ සංඥා. Um, um, අනුශේ වශයෙන් හරි එන්නේ අවසානයේදී තොතනින් ගිලිලා යනවා කියන එක පේන අතකොට නේ. ඒ කියන්නේ දැන් ඒක අවබෝධයේ අවබෝධය තුළින් තමයි අවබෝධය තුළින් තමයි ඔක ඔක දුරු වෙන්නේ ටික ටික දිය වෙන්නේ. එහෙනම් ධර්මයේ ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න තමයි අර අභ්‍යන්තරයේ උතර තියෙන ගින්නන්නේ කාටවත් එක දන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තරයේනේ තියෙන්නේ. මේක ඇලෙන ස්වභාවයක් තියෙන බව ඒක දිය වෙන බව කාටවත් වඩා නැහැනේ තමන් ඒක මිදුලත් සාමාන්‍ය විදිහට ඇසිරෙනවනේ අර කුක්කුට බුද්ද වැස්සාන්තා වගේ ඇසිරෙනවනේ සාමාන්‍ය විදිහටම ඒක හොයන්න බෑ බාහිර බාහිරට හොයන්න බෑ දැන් කල්යන මිත්‍යා සමග මෙහෙම මේ මේ ධර්මයේ පිරිසුදු කරගන්න කතා කරාට යෝගාවචර සභාවේ කතා කරාට වෙන කෙනෙකුට මේක හොයන්න බෑ එහෙම ආරණාන්තේ ඒක සමහර ඒවා ද බුදුවරයෙකුටම එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙකුටම සීමා වෙන්නේ ඔන්න ඔය නිසා. මොකද ඒක ඒක තව බාහිරින් හොයන්නම බෑ. අර සාන්දිටිකද එහෙමයි එහෙමයි. වටිනා තැනක් අත්තර මෙතන තමයි හඳුනනවා තින්නේ දැන් මෙතන නම් පොඩි දෙයක් ඔබතුමා කිව්වේ. ඔබතුමා කිව්වේ ඒක නිකන් අර නිකන් අර ලුණු රස දැනෙනවා මිරිස් රස දැනෙනවා දිවට ඒක සාමාන්‍ය ආයතන ස්වභාවයක්නේ ඔය සතුට දැනෙන එක ඒක සාමාන්‍ය එතන සිද්ධිය ගලපලා බලුවොත් ඒක මන ආයතනයේ ස්වභාවයක් විතරයි ඒක එච්චර දෙයක් නෙමෙයි එතන අර දෙයක් කියලා හිතුවොත් දෙයක් වගේ දැනෙන එකක් වෙනවා දෙයක් කියලා සිතුවිල්ල නා මේක දෙයක් කියලා හිතුවොත් අන්න ඒක මනෝ මනෝ සංකාරේ දෙයක් වගේ වෙලා ඒසලට ඔව් ඒක ධර්මාභෝධය ඔව් ධර්මාභෝධය වැදගත් වෙන උතනින් ගලව ගන්න බෑ නැත්තම් අර විචිකිච්ඡාව සත්‍ය තියෙනකම් මේක දෙයක් කියලා ගන්නවනේ ඊට පස්සේ ඔව් ඔව් ඔව් ඒක අර මොහොතේ ඉඳලා මේ මොහොතේ නැති වුණා උගදී ඊට පස්සේ ඇවිල්ලා මේ කෑම කන ඒව ටික ඉවර කරලා දැන් ඔබ මට ඒක තේරුණ එහෙම එකක් නැහැ කියලා ඊට පස්සේ මම ඔබ වහන්සේගෙන් මේක අහලා දැනගන්න එක වටිනවා කියන එක ඒක ඕක ඕක ආරයන් මේ විදිහටත් වෙනවා ආර්යයන් වහන්සේත් අර නිකන් මනෝ සංඛාරකෙක් වගේ දැන් බුදුන් වහන්සේටත් තියෙනවානේ ඒ වගේ ගොඩක් අය දැන්